අට්ඨංගිකෝ ච මග්ගානං කේමං අමත ගාමිනං තීති තුන් ලෝකයක් නිවාසන සාවදාල තුන් ලෝකාග්‍ර ශාන්ති නායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලෝ වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූවසූ දහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනෙන් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි මේ පින්වතුන් සූදානම් වෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් එදා දේශනා කරන්නට යෙදුන ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්ම ස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේහි ඇසෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨතම දේ තමයි ධර්මය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට මේ ලෝකයේහි ඇසෙන දේවල් පිළිබඳව මනා අවධානයකින් යුක්තව පසුවෙන්න පුළුවන් නම් ඔහුට වැටහෙනවා මේ ඇහෙන දේවල් අපේ හිතේ කෙලෙස් උපදවන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඔබ කල්පනා කරලා බලන්න මේ සංසාර ගමන එනකොට තිරිසංගත සත්වයක් වෙලා අපි උප්පත්තිය ලැබුවනම් ඒ තිරිසංගත ලෝකේ ජීවත් වෙනකොට අපි අසල වාසය කරපු අනෙකුත් තිරිසංගත සතුන් හඬ නගනකොට ඒ ශබ්දයන් අපේ කනට ඇහුණා. ඒ ශබ්දයන් ඔස්සේ විවිධාකාර සිතුවිලි උපදවමින් එදා අපි ජීවිත ගත කරන්නට ඇතී. ඒ වගේම പ്രേත ලෝකයේහි වාසය කරනකොට අපි අසලම වාසය කරපු අනෙකුත් പ്രേත ප්‍රජාව විවිධ හඬවල් නිකුත් කරනකොට ඒවට ඇහුම්කන් දීලා අපි විවිධ പ്രേත සංඥාවන් එදා උපදවා ගන්නට ඇති. දිව්‍ය ලෝකයේහි උපන්නානම් ඒ දිව්‍ය තලයේහි වාසය කරනකොට දිව්‍ය ප්‍රජාවගේ විවිධ හඬවල් අහලා දිව්‍ය සංඥාවන් අපි ඇති කරගන්නට ඇති. මනුෂ්‍ය ලෝකයේ අද උප්පත්තිය ලැබලා මිනිසුන් හැටියට ජීවත් වෙනකොට අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ ඇසුරු නිසුරු කරන අයගේ විවිධ හඬවල් අහලා අපි මනුස්ස සංඥාවල් අද වෙනකොට උපත් උපදවාගෙන තියෙනවා මේ සියලුම සංඥාවන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒවා පින්වත්තුනේ ඊටමත් తాවකාලික සංඥාවක්. අද දවසේදී අපේ දසවනට ඇහෙන දේ නෙවෙයි හෙට දවසේදී දසවනට ඇහෙන්නේ. තව අවුරුදු 20ක් 25ක් ගිහිලා දසවනට ඇහෙන්නේ අමුතුම දෙයක්. ඇති වෙමින් නැති වෙමින් යන්නා වූ මේ සංඥාවන් නිසා පින්වතුනි අපේ හිතේ රාගයක් උපන්නොත් අපේ හිතේ ද්වේෂයක් උපන්නොත් අපේ හිතේ මෝහයක් උපන්නොත් අන්න අපේ සංසාර ගමන නිර්මාණය වෙනවා. සමහර විට සුගතිගාමී ආත්මයක් වෙන්න පුළුවන් කුසලයක් නම්. දුගතිගාමී ආත්මයක් වෙන්න පුළුවන් අකුසල සංඥාවක් උපන්නොත්. කොහොම උපන්නත් පින්වත්නි අපි මේ සංසාර ගමනේ තමයි මේ සංඥාවන් උපාදානය කර ගැනීම නිසා උප්පත්තිය ලබන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවධානය යොමු කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපිට ඇති වෙන සංඥාව තමයි නික්මීමේ සංඥාව. මේ පංචකාම වස්තුන්ගෙන් ඉවත් වීමේ සංඥාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරහා අපිට ලැබෙන්නේ. සංසාර ගමන පුරාවටම කාම සංඥාවන්, ව්‍යාපාද සංඥාවන්, විහිංසා සංඥාවන් උපදවාගෙන හිටපු අපිට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා කාම සංඥාවන් දුරු කරලා නෙක්ඛම්ම සංඥාවන් උපදවන්න කියලා. ව්‍යාපාද සංඥාවන් දුරු කරලා අව්‍යාපාද සංඥාවන් උපදවන්න අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විහිංසා සහගත සංඥාවන් ඒ සංකල්පනාවන් දුරු කරලා අවිහිංසාවට අපේ හිත් නැඹුරු කරන්නට හේතු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. ඒකයි මම මේ පින්වතුන්ට මුලින්ම සඳහන් කරන්ට යෙදුනේ අපේ සවන්පතට ඇහුණා වූ දේවල් අතරින් ශ්‍රේෂ්ඨතම දේ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනම නම් මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ එදා දේශනා කරපු ඒ උතුම් ධර්මය අද දවසේදී ශ්‍රවණය කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන්ම ඒ අනුශාසනාව අපිට පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මට තබා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමකටවත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ ආකාරයෙන්ම පවත්වන්න නොහැකි කොට මා වැනි කෙනෙක් කෙසේනම් ඒ සිදු කරන්නද? නමුත් අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ලියවිලා තියෙන ඒ ත්‍රිපිටකය අර්ථ කතාවන් ටීකාවන් කියවලා බලලා අපිට තේරෙන විදිහට අපි තේරුම් ගත්ත විදිහට ඔබට මේ ධර්මානුශාසනාව පවත්වනවා ඔබ මනාව මේ ධර්මයේ ශ්‍රවණය කළොත් ඔබේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම සාර්ථකභාවයට පත් වෙනවා කියන කාරණාව නම් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ පින්වතුන්ට ආරාධනා කරනවා මෙතෙන් පටන් හොඳට ධර්ම ශ්‍රවණය කරන්ට ඒ ඇහෙන ඇහෙන බණපද හොඳට මතක තියාගන්න නැවත නැවත මෙනෙහි කරලා තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්නට. පින්වතුනි අද දවසේදී මේ පින්වත් පිරිසට අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඇතුළත් වෙන වටිනා සූත්‍ර දේශනාවක්. ඔබ දන්නවා මේ දිනවල නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේලා විසින් ඔබට සූත්‍ර දේශනාවන් කියලා දෙනවා. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මධ්‍යම ප්‍රමාණෙහි දේශනාවන් ඇතුළත් ඒ ධර්ම කොටාසයන් අන්තර්ගත කරපු පොත් වහන්සේ තමයි මජ්ක්‍ධිම නිකාය. මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ තුලත් සූත්‍ර දේශනාවන් 50ක් තිබෙන බව ඔබ මීට පෙර ශ්‍රවණය කරලා ඇතී. ඒ සූත්‍ර දේශනා 50 වර්ග පහකට බෙදලා තියෙනවා. ඒකෙන් තුන්වෙනි වර්ගය තමයි පරිබ්බාජක වර්ගය. මේ වර්ගයේ පරිබ්බාජක වර්ගය කියලා හඳුන්වන්න විශේෂිත හේතුවක් තියෙනවා. දැන් මේ පින්වතුන් පහුගිය දවස්වල ශ්‍රවණය කරන්ට ඇති බික්කු වර්ගය තුල ඇතුළත් සූත්‍රය. බික්කු වර්ගය තුල ඇතුළත් සූත්‍ර දේශනාවලදී බොහෝ විට බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා තියෙන භික්ෂූන් වහන්සේලාව. එහෙමනම් මේ පරිබ්බාජක වර්ගය තුලදී භාග්‍යවතුන් වහන්සේ බොහෝ සෙයින් අනුශාසනා කරලා තියෙන්නේ කාටද? පරිබ්‍රාජකවරුන්ට තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ විට මේ සූත්‍ර දේශනාවන් දේශනා කරලා තියෙන්නේ. ඒකයි මේකට පරිබ්බාජක වර්ගය කියලා කියන්නේ. මේ පරිබ්බාජක වර්ගය තුල ඇතුළත් වෙනවා පස්වෙනි සූත්‍රයේ හැටියට මාගන්ධිය කියන සූත්‍රය. පින්වතුනි මේ නම ඇහෙනකොට මේ පින්වතුන්ට විවිධාකාර සංඥාවන් ඇති වෙන්න පුළුවන්. ධර්මයේ නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්නා වූ පින්වතුන් හැටියට ඔය ඇත්තන්ට මතක් වෙනවා අර උදේන රජ්ජුරුවන්ගේ බිසව එයත් මාගන්ධියා. ඒ වගේම අර බුදුරජාණන් වහන්සේට ඒ මාගන්ධියාව පාවා දීම සඳහා මාගන්ධියාව විවාහ කර දීම සඳහා පැමිණුණු බ්‍රාහ්මණයත් මාගන්ධිය කියලා තමයි අපි අහලා තියෙන්නේ. නමුත් මේ මාගන්ධිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ ඒ දෙන්නටම නෙවෙයි. වෙනත් කෙනෙකුට තමයි මේ දේශනාව සිදු කරන්නේ මාගන්ධිය කියන පරිබ්‍රාජකයෙකුට. අර්ථ කතාව තුල සඳහන් වෙනවා මාගන්ධිය කියන නමින් මාමා සහ බෑනා මේ දෙදෙනෙක්ම වාසය කරලා තියෙනවා. මාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ප්‍රෞර්ජා භූමියටපත් වෙලා අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ සුපුරුදු විදිහට උදෑසන කාලයේදී මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද දවසේදී මම කාටද පිහිට වෙන්නේ කියලා බලනකොට භාග්‍යවතුන් වහන්සේගේ බුදු නුවණට අරමුණු උනේ මහා කරුණාව නම් වූ දැලට හසු උනේ අර මාගන්ධිය කියන බෑනනුවන්. ඉතින් ඔහුව අරමුණු කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ ලෝතර බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ කුරුසු කියන ගම්මානෙහි වැඩ වාසය කරනකොට මේ පින්වතුන්ට මේ කුරුසු කියන නියම්ගම පිළිබඳව ඇහෙනකොට තවත් විශේෂිත දෙයක් මතක් වෙනවා. ඒ තමයි සූත්‍ර පිටකයේදී හදවත වගේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රයත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කුරු රටේදී. ඒ රටේදීම තමයි බුදු පියාණන් වහන්සේ මේ මාගන්ධිය කියන පරිබ්‍රාජකයාට මේ සූත්‍රයත් දේශනා කරලා තියෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෑසනම පාත්‍රා සිවුරු අරගෙන වැඩම කරනවා. වැඩම කරලා ඒ කුරු රට වාසය කරපු එක්තරා තවත් පරිබ්‍රාජකයෙක් හිටියා ඔහුගේ නම බාරද්වාජ. මේ බාරද්වාජගේ ගිනි දෙවොලේ වැඩ වාසය කරනවා. ගිනි දෙවොලේ වැඩ වාසය කළේ තන ඇතිරියක් මත. මේ බාරද්වාජ පරිබ්‍රාජකයා කල්පනා කළා ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේට වැඩ ඉඳ සුදුසු ආසනයක් කොහොමද මම පිළියෙල කරන්නේ ඒ වෙලාවේදී දකිනවා ඒ භාරද්වාජයට තිබුණු හොඳම ආසනය තමයි තනවලින් කරපු මේ ඇතිරිය. මේ තනවලින් කරපු කොට්ටය. එහෙමත් නැත්නම් ඇතිරිය බුදුරජාණන් වහන්සේට පූජා කරන වැඩ ඉඳින්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ තන ඇතිරියෙහි වැඩ වාසය කරලා එතනින් නැගිටලා පිණ්ඩපාත දාණය සඳහා වැඩම කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු මේ තන ඇතිරිය භාග්‍යවතුන් වහන්සේ හකුලන්නේ නැහැ. වෙනද බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු තැනක් භාග්‍යවතුන් වහන්සේ වුණත් පිරිසිදු කරලා තමයි යන්නේ. ඇයි මේ ස්ථානය ඒ විදිහටම තියලා යන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඊළඟට මාගන්ධිය මේ ස්ථානයට එනවා කියලා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත දාණයට වැඩම කරලා පිණ්ඩපාත දාණය වළඳලා දිවා විහරණය සඳහා එක්තරා ගසක් මුල වැඩ කරනවා. ඒ කාලය අතරතුරේදී පැමිණෙනවා මාගන්ධිය පරිබ්‍රාජකයා භාරද්වාජගේ ගිනි දෙවුලට. ගිනි දෙවුල කියලා කියන්නේ දෙවියන් පිදීම සඳහා ගිනි දල්වන ස්ථානයට. මෙතෙන්ට ආපු වෙලාවේදී මාගන්ධිය දකිනව අර තන ඇතිරිය. තන ඇතිරිය බොහෝම පිළිවෙලකට තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් වාඩි වුණාම එතන අවුල්සහගතයි. නමුත් බොහෝම පිළිවෙලකට පිරිසිදුවකට තැන්පත්ව මේ තන ඇතිරිය මෙහෙම්මම තියෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට ඔහුට සිහිපත් වෙනවා මේ තන ඇතිරියේ ඒකාන්තයෙන්ම වැඩ ඉදින්ට ඇත්තේ ශ්‍රමණේ. ඒ ශ්‍රමණයන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ කියන අදහසින් භාරද්වාජගෙන් විමසනවා එවත් භාරද්වාජේනි මේ තන ඇතිරිය බොහෝම පිළිවෙලකට තියෙනවා. මේ වගේ පිළිවෙලකට පිළිසිදුවකට තැන්පත්ව වාසය කරපු ශ්‍රමණයන් වහන්සේ කවුද කියලා ඇහුවා. මාගන්ධිය කියන පරිබ්‍රාජකයා භාරද්වාජගෙන් අහනවා මේ තරම් පිළිවෙලකට තැන්පත්ව පිරිසිදුවට මේ තන ඇතිරියෙහි වැඩ වාසය කරපු ශ්‍රමණයන් වහන්සේ කවුද කියලා. ඒ වෙලාවේදී භාරද්වාජ පිළිතුරු දෙනවා මාගන්ධිය ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද උදෑසනම මගේ ගිනි දෙවුලට වැඩම කළා. උන්වහන්සේ ස්වල්ප වේලාවක් මේ තන ඇතිරියෙහි වැඩ වාසය කළා. උන්වහන්සේ වෙනුවෙන් පණවපු තන ඇතිරියයි මේ විදිහට ලස්සනට පිළිවෙලට ඒ පණවපු ආකාරයෙන්ම මේ තියෙන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේදී මාගන්ධිය සඳහන් කරනවා මම නොදැක්ක යුතු දෙයක් අද දවසේදී දැක්කා. නොඇසිය යුතු කාරණාවක්ම ඇහුවා. අපෝ මේ සවන්පත් කුමටද? අපෝ මේ දැස් කුමටද? ශ්‍රමණ බවත් ගෞතමයන් පිළිබඳව මගේ හිතේ කිසිදු පැහැදීමක් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයන් පිළිබඳව අහන්න ලැබීම අද දවසම අභාග්‍ය සම්පන්න වෙන්න හේතුවක් වෙනවා කියලා මාගන්ධිය සඳහන් කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී භාරද්වාජ ප්‍රකාශ කරනවා මාගන්ධිය පරිබ්‍රාජකයට මාගන්ධිය එහෙම කියන්න එපා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට ශ්‍රමණ බ්‍රාහමණවරු පවා වන්දනාමාන කරනවා. විවිධ ශ්‍රමණයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා භාග්‍යවතුන් වහන්සේව සරණ ගිහිල්ලා ප්‍රෞර්ජා භූමියටපත් වෙනවා. මේ රටෙහි වාසය කරන්නා වූ රජවරු භාග්‍යවතුන් වහන්සේ ළඟ දණින් වැටෙනවා. බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරනවා. මේ රටේ වාසය කරන්නා වූ ශස්ත්‍රීය පඬිවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහනවා. මේ රටේ වාසය කරන්නා වූ ධන ධාන්‍ය සම්පත් වලින් ආඩ්‍ය වෙච්චි විවිධ ගෘහපතියෝ සිටවරු නානාවිද පිරිස් ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟ දණින් වැටෙනවා. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කරලා අරහං ගුණයෙන් සමන්වාගතයි. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව ස්වයම්බූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ජීවිතය තුල 15 චර්ණ ධර්මයන්ගෙන් සමන්වාගතයි. අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්වාගතයි. උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්නයි කියලා කියනවා. උන්වහන්සේ සුගතයි. උන්වහන්සේ ලෝකවිදුයි. මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව බාරද්වාජට තේරෙන විදිහට මාගන්ධියට කියලා දුන්නා. නමුත් මාගන්ධිය මේ කිසියම් දෙයක් කනකට ගත්තේ නැහැ. මාගන්ධිය ඒ වෙලාවේදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඔබ ඔය කොයි විදිහට ප්‍රශංසා කළත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මිනිස්සුන්ගේ වෘද්ධිය නැසන කෙනෙක් මිනිස්සුන්ගේ පැවැත්ම නැති කරන කෙනෙක් තමයි ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා කියන්නේ. කොයි වෙලාවකදී හරි ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ මෙතෙන්ට ආවොත් මම ඕක උන්වහන්සේගේ මූණටම කියනවා. මට කිසිම බයක් නැහැ. උන්වහන්සේ කරනු ලබන මේ අකටයුත්ත උන්වහන්සේට පෙන්නලා දෙන්න ඕන. කවුද මේ කියන්නේ මාගන්ධිය. ඒ වෙලාවේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දිව කණින් මේක අසවදාරනවා. භාග්‍යවතුන් වහන්සේ දකිනවා භාග්‍යවතුන් වහන්සේට පේනවා මේ මාගන්ධියයි භාරද්වාජයි අතරේ තියෙන සාකච්ඡාව. බුදුරජාණන් වහන්සේ එතනින් නැගිටලා ආපහු සැරයක් භාරද්වාජගේ ගිනි දෙවලට වැඩම කරනවා. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේට තියෙනවා හරි අපූර්ව හැකියාවන් කීපයක්. දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අගතනතුරු පිරිනමනවා. එක් අවස්ථාවකදී අනුරුද්ධ මහරහතන් වහන්සේට පිරිනමනවා දිවස්ලාභීන් අතරින් අග්‍රස්ථානය. නමුත් පින්වතුනි අනුරුද්ධ මහරහතන් වහන්සේට වඩා දිවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේට තිබුණා. දිවස්ලාභීන් අතරින් අග්‍රස්ථානය ලබා දුන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට අනෙකුත් භික්ෂූන් වහන්සේලාට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේ එතෙන්ට අයිති නැහැ. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කතා කරනකොට වචන 128ක් කතා කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ස්වර සම්පත්තිය පිළිබඳව සඳහන් වෙන තැන්වලදී අටුවාචාර්යින් වහන්සේ පැහැදිලි කරනවා අපි එක වතාවක් බුද්ධෝ කියන වචනය කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන්ලු ඒ කාලයේදීම අටසරයක් බුද්ධෝ කියලා කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වතාවක් බුද්ධෝ කියලා කියනකොට භාග්‍යවතුන් වහන්සේට පුළුවන්ලු 16 වතාවක් බුද්ධෝ කියන වචනය කියලා අවසන් කරන්නට. එතකොට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ වචන 128ක් කතා කරනවා. ඉතින් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් විවිධාකාර ලෝකයන්ගේ දුර තියෙනා වූ ළඟ තියෙනා වූ දේවල් මනාව ශ්‍රවණය කරන්ට. ඒ දිබ්බ සෝත ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාගේ කතා බහ අහගෙන ඉඳලා තමයි අවසානයේදී අර බාරද්වාජගේ ගිනි දෙවලට වැඩම කළේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අහනවා බාරද්වාජගෙනුයි මාගන්ධියගෙනුයි නුඹලා දෙදෙනා දැන් ටිකකට කලින් කතා වෙවි හිටියේ මං ගැන නේද? මම මිනිස්සුන්ගේ වෘද්ධිය නැසනවා කියලා නේද කතා කර කර හිටියේ. මේ කාරණාව සඳහන් කරනකොටම බාරද්වාජගේ තිබුණු ශ්‍රද්ධාව කොච්චරක්ද කියනවනම් බාරද්වාජගේ ලොමු දැහැගැන්වෙන්න පටන් ගත්තා. ප්‍රීති සංවේගයක් ඇති වුණා කියලා තමයි අර්ථ කතාව තුළ පැහැදිලි කරලා තියෙන්නේ. බාරද්වාජ පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමයි. අපි එහෙම තමයි කතා වුනේ. මේ මාගන්ධිය සඳහන් කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ වෘද්ධිය නසනවා කියලා. මිනිස්සුන්ගේ දියුණුව නැති කරන කෙනෙක් කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගන්ධියට කොච්චර කිව්වත් ඒ කාරණාව පිළිගත්තේ නැහැ. භාග්‍යවතුන් වහන්සේටම දොස් නැගුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා මාගණ්ඩිය නුඹ මම වෘද්ධිය නැසන කෙනෙක් කියලා කියන්නේ ඇයි? මේන්න මේ කාරණාවන් නිසාද? මාගන්ධිය ඇස කියලා කියන්නේ රූපේ ආරාම කොට පවතින දෙයක්. ආරාම කොට පවතිනවා කියලා කියන්නේ පින්වතුනි ඇසෙහි ස්වභාවය තමයි රූපෙහි ඇලෙන ගතිය. ඒ වගේම මාගන්ධිය කන කියලා කියන්නේ ශබ්දය ආරාම කොට පවතින දෙයක්. කනේ ස්වභාවය තමයි ශබ්දෙහි ඇලෙන ගතිය. මාගන්ධිය නාසය කියලා කියන්නේ ගන්ධය ආරාම කොට පවතින දෙයක්. ඒ වගේම දිව කියලා කියන්නේ රසය ආරාම කොට පවතින දෙයක්. කය කියලා කියන්නේ ස්පර්ශය ආරාම කොට පවතින දෙයක්. මනස කියලා කියන්නේ අරමුණු ආරාම කොට පවතින දෙයක්. මම මාගන්ධිය නිරන්තරයෙන්ම මගේ ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ ඇස සංවර කරගන්න කියලා. කන සංවර කරගන්න කියලා, නාසය, දිවකය, මනස සංවර කරගන්න කියලා. ආන් ඒ නිසාද මාගන්ධිය ඔබ කියන්නේ මම වෘද්ධිය නසන කෙනෙක් කියලා. මිනිස්සුන්ගේ වෘද්ධිය නැති කරපු කෙනෙක් කියලා මට සඳහන් කළේ මේ කාරණාවෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ මාගන්ධියගෙන් විමසුවා. ඒ වෙලාවේදී මාගන්ධිය ප්‍රකාශ කරනවා එහෙමයි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ඒ කාරණාව නිසායි මම ඔබ වහන්සේට සඳහන් කළේ වෘද්ධිය නැසන කෙනෙක් කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ නැවතත් ප්‍රකාශ කරනවා මාගන්ධියට මාගන්ධිය මේ ලෝකයේ යම්කිසි කෙනෙක් කෘතඥව වාසය කරනකොට ඔහු බොහෝ සැප සම්පත් ඇතුව වාසය කරනවා. ඒ සැප සම්පත් කෙරෙහි ඇලීමෙන් යුක්තව කටයුතු කරනවා. ඇසට පෙනෙන්නා වූ විවිධාකාර ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූපයන් පිළිබඳව කාම සංඥාවන් උපදවාගෙන වාසය කරනවා. කනට ඇහෙන්නා වූ විවිධාකාර ශබ්දයන් පිළිබඳව කාම සංඥාවන් උපදවාගෙන වාසය කරනවා. දිවට දැනෙන්නා වූ විවිධාකාර රසයන් පිළිබඳව ඇලීමෙන් යුක්තව වාසය කරනවා. ඒ වගේම කයට දැනෙන්නා වූ ස්පර්ශයන් පිළිබඳව මනසට දැනෙන්නා වූ අරමුණු පිළිබඳව කැමැත්තෙන් ඡන්ද රාගයෙන් යුක්තව වාසය කරනවා කාලයක් තිස්සේ එහෙම වාසය කරලා මේ පුද්ගලයාට තේරුම් යනවා මේ කාමයෝ කියලා කියන්නේ ඇතිවීම ස්වභාව කොට ඇති දෙයක්. ඒ කියන්නේ කාමයන්ගේ ස්වභාවය තමයි ඉපදීමක් තියෙනවා. ඒ වගේම මේ කාමයන්ගේ නැතිවීමක්, වැයවීමක් තියෙනවා. ඒ වගේම ආස්වාදයකුත් තියෙනවා. ආදීනවයකුත් තියෙනවා, නිස්සරණයකුත් තියෙනවා. මේ ආදී වශයෙන් ඒ පුද්ගලයාට තේරුම් යනවා. තේරුම් ගිහිල්ලා ඔහු කල්පනා කරනවා මේ කාමය උපදවන්නා වූ රූපයන්ට ඇලීම සුදුසු නැහැ. මේ කාමයේ උපදවන්නා වූ ශබ්දයන්ට ඇලීම සුදුසු නැහැ. මේ කාමයේ උපදවන්නා වූ ගන්ධයට, රසයට, ස්පර්ශයට, අරමුණු වලට ඇලීම හොඳ නැහැ කියලා කල්පනා කරලා ඒ වාගේ ආස්වාදය ආස්වාදයේ විදිහට දකිනවා. ආදීනවය ආදීනවයේ විදිහට දකිනවා. නිස්සරණය නිස්සරණයේ විදිහට දැකලා ඒ කාම තෘෂ්ණාවෙන් ඔහු මිදෙනවා. එහෙම කාම තෘෂ්ණාවෙන් මිදුණු තැනැත්තා පිළිබඳව මාගන්ධිය ඔබට යමක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේදී මාගන්ධිය සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔහු පිළිබඳව නම් මට කිසිම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. එවැනි පුද්ගලයෙක් පිළිබඳව අපේ ශාස්ත්‍රූවරු අපිට කියලා දීලා නැහැ. පින්වතුනි මේ මාගන්ධිය පරිබ්‍රාජකයා ඉගෙනගත්තු ආගමේ තියෙන්නේ නොහපු දේවල් ඇහිීම පිණිස කටයුතු කරන්න කියලා. නොදැකපු දේවල් දැකීම පිණිස කටයුතු කරන්න. නොලබපු යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශය ලබා ගන්න කොහොම හරි වෙහෙසෙන්න කියලා. ඉතින් එවැනි ධර්මයක් දේශනා කරන මේ පරිබ්‍රාජක ආගම තුළ කාම තණ්හාවෙන් ඉවත් වෙච්ච පුද්ගලයෝ පිළිබඳව කොහොම සඳහන් වෙන්නද? ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මාගන්ධිය මම ඉස්සර ගිහි කාලේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට කලින් කිඹුල්වත්පුර වාසය කරනකොට කාම සැප සම්පත්තියින්ගෙන් ආඩ්‍යව වාසය කළා. මේ ඇසට ප්‍රිය වූ මනාප වූ මధుර වූ ඉෂ්ඨකාන්ත රූප පෙන්වුවා. මේ කනට පංච තූර්ය වාදනයන් ඇහෙන්න සැලැස්සුවා. විවිධාකාර රජබොජුන් මේ දිවට ලබා දුන්නා. විවිධාකාර සුන්දර වූ ඉෂ්ට වූ මනාප වූ ස්පර්ශයන් මේ කයට ලබා දුන්නා. විවිධාකාර කාම සංඥාවන් මේ සිතින් කල්පනා කර කර මම අවුරුදු 29ක් පුරාවට කාලය ගත කළා. මට පස්සේ වැටෙන්න පටන් ගත්තා මේ කාමයෝ කියලා කියන්නේ අල්ප වූ ආස්වාද සහිත දෙයක්. මේ කාමයෝ කියලා කියන්නේ බොහෝ ආදීනව සහිත දෙයක්. මේ කාමයන්ගෙන් මිදෙන්න තියෙනවා නම් වටිනවා කියලා අදහස් වුණු නිසා මම එදා ගිහිගේ අතහැරලා දාලා උතුම් ප්‍රවෘජා භූමියටපත් වෙන්න තීරණය කළා. එදා ප්‍රවෘජා භූමියටපත් වෙලා මම කාම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දැම්මා. කාම තෘෂ්ණාව ඉවත් කරලා ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය දක්වා මගේ චිත්තසංතානෙ ඒකාග්‍ර කරගෙන හතරවෙනි ධානයෙන් උතුම් අරිහත් ඵල සමාපත්තිය ලැබුවා. එදා ඒ පුරුදු කරපු අරිහත් ඵල සමාපත්තියේ චතුර්ථ ධාන අරිහත් ඵල සමාපත්තිය අද දවසේදීත් මම පුරුදු කරනවා. ඒ කාමයන්ගෙන් ඉවත් වෙලා අද දවසේදී මම මේ විඳින්නා වූ අරිහත් ඵල සමාපත්තියත් සමග සංසන්දනය කරලා බලනකොට කාමය කියලා කියන්නේ ඊටමත් ලාමක වෙච්ච දෙයක්. කාමය කියලා කියන්නේ ඊටමත් හීන වූ දෙයක් කියලයි මට වැටහෙන්නේ. මම මේ කාරණාව තවත් විදිහකින් ඔබට පැහැදිලි කරන්නම්. භාග්‍යවතුන් වහන්සේගේ උපමා දැක්වීමේ උතුම් හැකියාව භාග්‍යවතුන් වහන්සේ වදාලා මාගන්ධිය යම්කිසි පුරුෂයෙක් ඉන්නවා මේ පුරුෂයාට බොහෝ සෙයින් ධන දාන්නේ සම්පත් තියෙනවා මේ ධන දාන්නේ සම්පත් ඇසුරු කරගෙන පංචකාම සම්පත්තීන් අත්විඳිනවා කාලයක් තිස්සේ පංචකාම සම්පත්තීන් අත්විඳපු මේ පුරුෂයා එහෙමත් නැත්නම් ගෘහපතියා ගෘහපති පුත්‍රයා පස්සේ කල්පනා කරනවා මේ පංචකාම සම්පත්තීන් වැඩක් නැහැ. මම කය සංවර කරගන්න ඕනේ. මම වචනය සංවර කරගන්න ඕනේ. මම මනස සංවර කරගන්න ඕනේ. මේ වාගෙන් යම් ප්‍රමාණයකට හරි ඉවත් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා ඔහු කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය පුරුදු කරනවා. එහෙම පුරුදු කරලා ඔහු මරණින් මත්තේ තවතිසා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. තවතිසා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා දිව්‍ය ප්‍රජාව සමග නන්දන උයනේ සතුටු වෙනකොට නිකමට වගේ හැරිලා බලනවා ඉස්සරලා ආත්ම භවයේ Taman එක එකට හිටපු අය. ඒ උදවිය ඇසට විවිධාකාර රූප පෙන්නනවා, කනට විවිධාකාර ශබ්ද ඇහෙන්න සලස්වනවා, දිවට විවිධාකාර රස ලබා දෙනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය කාම සම්පත් භුක්ති විඳමින් තමන්ගේ පෙර ඥාතිවරු කටයුතු කරනවා. අර දෙවියට හිතෙනවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ මාගන්ධියගෙන් මමත් ආපහු සැරයක් මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා මනුෂ්‍ය කාම සම්පත් විඳින්න තියෙනවා නම් හොඳයි. මේ දිව්‍ය කාම මේ දිව්‍ය කාමයේ ඉච්ඡර ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. මනුෂ්‍ය කාමයේ ශ්‍රේෂ්ඨයි කියලා ඒ දෙවියට සංඥා මාත්‍රයක්වත් ඇති වෙනවද කියලා අහනවා. ඒ වෙලාවේදී මාගන්ධිය සඳහන් කරනවා ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එහෙම සංඥා මාත්‍රයක්වත් හිතෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේහි තියෙනා වූ කාම සම්පත්තීන්ට වඩා දිව්‍ය ලෝකයේ තියෙනා වූ සැප සම්පත් ශ්‍රේෂ්ඨයි. දිව්‍ය ලෝකයේ සැප සම්පත් විඳින කෙනෙක් ඒක අතහැරලා දාලා ආය මනුෂ්‍ය ලෝකෙට නම් එන්න කල්පනා කරන්නේ නැහැ. ආන් ඒ වාගේ තමයි මාගන්ධිය මමත්. එදා භුක්ති විඳා වූ පංචකාම සම්පත්තීන් හරියට අද දවසේදී විඳින්නා වූ අරිහත් ඵලයට සාපේක්ෂව බලනකොට අද අරිහත් ඵලයේ දිව්‍ය සැප සම්පත් වගේ නම් එදා විඳපු කාම සම්පත් මනුෂ්‍ය ලෝකයේ කාම සම්පත් වගේ. ආන් ඒ නිසා මම ආපහු කිසිම දවසක කාම සම්පත්තීන් වලට බැඳෙන්නේ නැහැ. මනුෂ්‍ය කාමයන්ට, මනුෂ්‍ය රූපයන්ට, විවිධාකාර ශබ්දයන්ට ඇලෙන ගතිය මගේ මනසෙහි නැවත උපදින්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේගේ ඒ චිත්තසංතානෙහි පාරිශුද්ධත්වයේ පිළිබඳව මාගන්ධියට කියලා දෙනවා. මාගන්ධිය මම තවත් උපමාවක් ඔබට පැහැදිලි කරන්නම්. යම්කිසි කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. ඒ කුෂ්ඨ රෝගියා බොහෝම වේදනාකාරීව කසමින් කෘමීන්ගෙන් හානි පැමිණෙන විට විවිධාකාර වද විඳින්මින් කල් ගත කරනවා. ඒ වෙලාවේදී කුෂ්ඨ රෝගියාට දකින්න ලැබෙනවා ගිනි අඟුරු කබල. මේ ගිනි අඟුරු කබල ඒ කුෂ්ඨයට සමීප කරනකොට ලං කරනකොට පුදුමාකාර සැපයක්. ඒ ගිනි අඟුරු කබලේ රස්ණය නිසා තුවාලය තව තවත් කාණ්ඩ පටන් ගන්නවා. ඒ තුවාලය කසනකොට තව තවත් සැපයක්, తాවකාලික සැපයක් ඒ කුෂ්ඨ රෝගියාට උපදිනවා. කාලයක් ගියාට පස්සේ කුෂ්ඨ රෝගියාගේ ඥාති පිරිස එකතු වෙනවා. එකතු වෙලා මේ පුද්ගලයාව එක් කරගෙන යනවා වෛද්‍යවරයෙක් ළඟට. වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා කුෂ්ඨ රෝගය සනීප කරනවා. සනීප වුණාට පස්සේ ඒ සනීප වෙච්ච රෝගියා පස්සේ කාලෙකදී දකිනවා Tamanට වගේම කුෂ්ඨ රෝගයක් තියෙන තවත් කෙනෙක්. මේ කුෂ්ඨ රෝගියා දැක්කට පස්සේ අර සුවපත් වෙච්ච පුද්ගලයා කල්පනා කරනවාද කියලා අහනවා මට ආපහු සැරයක් කුෂ්ඨයක් හැදෙනවා නම් හොඳයි. මට ආපහු සැරයක් අර ගිනි අඟුරු කබල තුවාලෙට අල්ලගන්න තියෙනවා නම් හොඳයි. ඒ කුෂ්ඨයට ගිනි අඟුරු කබල සමීප කරලා ලං කරලා නැවතත් කසකසා ඉන්න තියෙනවා නම් හොඳයි කියලා ඒ පුද්ගලයාට හිතෙනවද කියලා විමසුවා. ඒ වෙලාවේදී මාගන්ධිය සඳහන් කරනවා ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එහෙම සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. කුෂ්ඨ රෝගය කියලා කියන්නේ බොහොම වේදනාකාරී දෙයක්. ඒ කුෂ්ඨ රෝගයෙන් මිදුණු කෙනා ආපහු සැරයක් ගිනි කබල් හොයන්නේ නැහැ. සුවසේ වාසය කරනවා. මාගන්ධිය මමත් ඒ වගේ තමයි. මම මේ පංචකාම සම්පත්තියෙන් අත නිදිලා අද සුවසේ වාසය කරනවා පෘථග්ජන ප්‍රජාව මට පේන්නේ අර කුෂ්ඨ රෝගියේ වැළඳිච්චි කෙනා වගේ. ඔවුන් නිරන්තරයෙන්ම පංචකාම සම්පත්තීන්ට ඇලිලා පෘථග්ජනයෝ හැටියට ඇස පිනවනවා කන පිනවනවා නාසය දිවකය පිනවමින් මේ කාම සම්පත්තීන් නැවත නැවත හොයන ස්වභාවයෙන් යුක්තයි. මාගන්ධිය මේ කාමයෝ කියලා කියන්නේ බොහොම ආදීනව සහිත දෙයක්. මේ පින්වත් පිරිස අහලා තියෙන අලගද්දූපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමයෝ කියන්නේ ඵල ඇති රුකක් වගේ. ඵල ඇති රුකක් කියලා කියන්නේ යම්කිසි පුරුෂයෙක් ඉදුණු ඵලවැල වලින් යුක්ත වූ ගහකට නැගලා ඒ ගහේ ගෙඩි කමින් ඉන්නවා. ඒ වෙලාවේදී තවත් පුරුෂයෙක් ඇවිල්ලා මේ ගහ කපනවා. එතකොට අර පළවලට කැමැත්තෙන් හිටපු පුද්ගලයා ඒ ගහ එක්කම බිමට වැටිලා මරණයටපත් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාලා දැල්වෙන්නා වූ ගිනි පන්දමක් වගේ මේ කාමය. දැල්වෙන්නා වූ ගිනි පන්දමක් අතින් අරගෙන ඉන්නා වූ පුද්ගලයා තමන්ගේ අත සමීපයටම ඒ ගින්න එනකොටවත් ඒ ගිනි පන්දම ඇතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? ඔහුගේ අත එයින් දැවිලා පිච්චිලා යනවා. ඒ වගේම තමයි මේ කාමයෝ කියලා කියන්නේ සුනකයෙකුට දුන්නා වූ මස් කටුවක් වගේ. යම් කිසි සුනකයෙකුට මස් කටුවක් දුන්නොත් ඒ සුනක පෝතකයේ මස් කටුව හපනවා. හපනකොට තමන්ගේ කටම තුවාල වෙලා ඒන් නැගෙන්නා වූ ලේ රසය විඳිමින් හිතනවා මේකනම් මේ මස් කට්ටේ රසයමයි කියලා. කාමයොත්තාන් ඒ වාගේ කාමයෝ නිසා තමන්මයි වෙහෙසටපත් වෙන්නේ තමන්මයි දුකටපත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එදා අලගද්දූපම සූත්‍රයේදී පැහැදිලි කරන්නට යෙදුනා. කාමයන්ගේ අල්ප වූ ආස්වාදයේ පිළිබඳව බහු වූ ආදීනවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා නැවතත් මාගන්ධියට උපමාවකින් සඳහන් කරනවා. මාගන්ධිය යම්කිසි කෙනෙක් කුෂ්ඨ රෝගියෙක් විදිහට වාසය කරලා ඔහුගේ කුෂ්ඨය සනීප වුණාට පස්සේ ඒ පුද්ගලයව තවත් ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් විසින් බලෙන්ම අල්ලාගෙන ගිහිල්ලා ගිනි අඟුරු කබලක් ළඟින් තියෙනවා. ඒ වෙලාවේදී පුරුෂයා ඒ ගිනි අඟුරු කබලට ඇලුම් කරනවද? අනේ මේ ගිනි අඟුරු කබල තවත් මගේ ශරීරයට ලං වෙනවා නම් හොඳයි. මට මේ ගිනි අඟුරු කබල බොහෝ කාලයක් මගේ ළඟම තියාගන්න තියනවා නම් හොඳයි. මේ ආදී සිතුවිලි අර කුෂ්ඨ රෝගයේ සුවපත් වෙච්ච කෙනාට ඇති වෙනවද කියලා අහනවා. ස්වාමීනි, එහෙම ඇති වෙන්නේ නැහැ. ඇයි කියලා අහනවා. ඒ සුවපත් වුණු කුෂ්ඨ රෝගියා ඒ කුෂ්ඨ රෝගයෙන් සුවපත් වෙච්ච පුද්ගලයාට ගිනි අඟුරු කබල දැවිලි තැවිලි සහිතයි. ඒ ගිනි අඟුරු කබලේ දැවිලි තැවිලි සහිත බව ඒ වෙලාවේ විතරද මහගන්ධිය තිබුණේ කියලා විමසුවා. නෑ ස්වාමීනි, ගිනි අඟුරු කබලේ දැවිලි තැවිලි සහිත ස්වභාවය ඉස්සරත් තිබුණා, දැනුත් තියෙනවා, මින් මතුවටත් තිබෙනවා. මහගන්ධිය ආන් ඒ වගේ තමයි මේ කාමය. කාමය කියලා කියන්නේ අතීතයේ දැවිලි තැවිලි සහිත දෙයක්. වර්තමානයේදී දැවිලි තැවිලි සහිත දෙයක්. අනාගතයේදී යම්කිසි කෙනෙක් කාමයෝ භුක්ති විඳිනවා නම් ඒකත් දැවිලි තැවිලි සහිතයි. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මපරියාය පිළිබඳව තේරුම් කරගන්නට තවත් වටිනා කතාවක් අර්ථ කතාව තුල සඳහන් කරලා තියෙනවා පෙර ඉන්දියාවෙහි වාසය කරපු මනාල යුවලක් පිළිබඳව. පින්වතුනි ජම්බුද්දීපයේහි ඉස්සර තිබුණා නැකත් කෙලි උත්සව. මේ නැකත් කෙලි උත්සවයන්ට සහභාගී වෙනකොට රතු පාට රෙද්දක් පොරවගෙන තමයි ඒ උදවිය සහභාගී වෙලා තියෙන්නේ. අලුත විවාහ වෙච්ච භාර්යාවක් තමන්ගේ ස්වාමි පුරුෂයාට සඳහන් කරනවා රතු රෙද්දක් හොයාගෙන මේ රතු රෙද්ද පොරවගෙන අපි දෙන්නත් මේ නැකත් කෙලිය සඳහා සහභාගී වෙමු. මේ පුරුෂයා සඳහන් කරනවා සොඳුරිය කොහෙන්නම් රතු පාට රෙද්දක් හොයන්නද? මා ළඟ එච්චර මුදලක් නැහැ. රතු රෙදි මේ කාලෙදි බොහෝම මිල අධිකයි. ඇයි මහරජුරුවන්ගේ මාලිගාවේ ගබඩාවේ ඕන තරම් රතු රෙදි තියෙනවා. ගිහිල්ලා අරගෙන එන්න කියලා කිව්වා. ඒ වෙලාවේදී පුරුෂයා සඳහන් කරනවා සොඳුරිය යම්කිසි විදියකින් රාජ පුරුෂයන්ට හසු වුණොත් එහෙම ඒකාන්තයෙන්ම මට මැරෙන්න සිද්ධ වෙනවා. නමුත් බිරිඳගේ ඇවිතිලි කිරීම නිසා මේ පුරුෂයා රජ්ජුරුවන්ගේ ගබඩාවෙන් රතු රෙද්දක් අරගෙන එනකොට රාජපුරුෂයන්ට අහු වෙනවා. රාජපුරුෂයෝ රාජ නියෝගය මත අර සොරාව උල තියලා මරන්න යොදා ගන්නවා. මේ උල තියලා මරණ අවස්ථාවේදී අර උල තමන්ගේ ශරීරයේ උඩටම මතු වෙනකොට මේ පුරුෂයා සඳහන් කරනවලු මගේ මේ ශරීරයේ අභ්‍යන්තරයෙන් උල මතු වෙනකොට දැනෙන වේදනාව මට එච්චර වේදනාවක් නෙමෙයි. මගේ මේ ඇස් දෙකට කොටමින් ඒ ඇස් දෙක ආහාරයට ගන්න සූදානම් වෙන මේ කපුටන් ගිදුලිහිනියන් වගේ සත්තු මේ ඇස් දෙකට කොටන වේදනාව මට එච්චර වේදනාවක් නෙමෙයි මගේ භාර්යාව සමග රතු රෙද්දක් පොරවගෙන අර සැනකෙළියට යන්න නැති වේදනාව මට මහත් වූ වේදනාවක් කියලා ඒ වෙලාවේදී පුරුෂයා සඳහන් කළාලු. පින්වතුනි කාමයේ හිතියෙන්නා වූ ස්වභාවය මේකයි. කොයි තරම්නම් මේ කාමයන් අපේ ඇසට කනට නාසයට දිවට කයට ලබා දුන්නත් ඇතිවීමක් නැහැ කුමක් හෝ ඌනතාවයක් තියෙනවාමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මාගන්ධියගෙන් අහනවා යම් කිසි කෙනෙක් කාමයන් භුක්ති විඳමින් සමාධියක් ලැබුවා කියලා ඔබ මීට පෙර අහලා තියෙනවද යම් කිසි කෙනෙක් කාමයන් භුක්ති විඳමින් යම් සමාධියක් ලබනවා කියලා වර්තමානයේ තුලදී ඔබ අහලා තියෙනවද යම් කිසි කෙනෙක් කාමයන් භුක්ති විඳෙමින් කාමයන්ගේ ඇලීම පවත්වමින්ම චිත්ත ඒකාග්‍රතාවයක් ලබා ගන්නවා කියලා ඔබ මීට පෙර අහලත් නැත්නම් වර්තමානයේ අහලත් අහන්නෙත් නැත්නම් අනාගතයේදී කිසිම කෙනෙකුට කාම සංඥාවන් සහිතව සමාධියක් ලබන්න නම් පුළුවන් වෙන්නේ නැහැ කියලා වදාලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට උපන්නා වූ ධර්ම ප්‍රීතිය නිසා දේශනා කරනවා උදාන වාක්‍යයක් ආරෝග්‍යා පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ටං විකෝච මග්ගානං කේමං අමත ගාමිනී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලාභයෝ අතරින් ශ්‍රේෂ්ඨතම ලාභය නම් නිරෝගී බවයි නිවනට යන මාර්ගයන් අතරින් ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ වෙලාවේදී මාගන්ධියේ පරිබ්‍රාජකයා මේක අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙනවා ආශ්චර්යයි සමන බවත් ගෞතමයන් වහන්සේ අද්භූතයි. ඔය කාරණාව ඔය විදිහටම මම අහලා තියෙනවා මගේ ආචාර්යවරුන්ගෙන්. මගේ ආචාර්යවරුත් මට කියලා දීලා තියෙනවා නිරෝගී බව තමයි උතුම්ම ලාභය. නිවන තමයි උතුම්ම සැපය කියලා මමත් අහලා තියෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විමසනවා මාගන්ධිය නුඹගේ ආචාර්යවරු ආරෝග්‍ය කියලා කිව්වේ මොකක්ද? නිරෝගී බව කියලා ඔබට කියලා දීලා තියෙන්නේ මොකක්ද? නිවන කියලා ඔබට පැහැදිලි කරලා කියලා දුන්නේ මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේදී මාගන්ධිය මොකද කරන්නේ? තමන්ගේ අත්වලින් තමන්ගේ ශරීර අවයවයන් පිරිමදින්න පටන් ගත්තා. තමන්ගේ අංගපසංග පිරිමදිමින් සඳහන් කරනවා ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේක තමයි නිරෝගී බව කියලා කියන්නේ. මට කිසිම රෝගී භාවයක් නැහැ. මගේ ශාරීරිය බොහොම ශක්ති සම්පන්නයි. කිසියම් ලෙඩක් නැහැ. මීට වඩා නිරෝගී බවක් තවත් කොහෙද? මීට වඩා ආරෝග්‍යයක් තවත් කොහෙද? මීට වඩා නිවනක් සැපයක් තවත් කොහෙද කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා නුඹගේ ආචාර්යවරු ආරෝග්‍ය බව නිවැරදිව දන්නෙත් නැහැ. නුඹ නිවැරදිව ආරෝග්‍ය බව කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. නුඹගේ ආචාර්යවරු නිවන මොකක්ද කියලා දන්නෙත් නැහැ. නුඹ නිවන කියන්නේ මොකක්ද කියලා හරියට ඉගෙනගෙනත් නැහැ. හරියට කොයි වගේද කියනවනම් මාගන්ධිය උපතින්ම අන්ධ වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. මේ උප්පත්තියෙන්ම අන්ධ වුණු පුද්ගලයාට ඕන වෙනවා පිරිසිදු සුදු පාට වස්ත්‍රයක් තමන්ගේ කයෙහි ලාගන්ට. තමන්ගේ සමීපතම පිරිසට කතා කරලා කියනවා මට සුදු පාට වස්ත්‍රයක් ගෙනල්ලා අඳින්න කියලා. ළඟ හිටපු පිරිස අතරින් එක්තරා කපටි පුරුෂයෙක් මොකද කරන්නේ? දැලකුණු වලින් පිරුණු අපිරිසිදු වස්ත්‍රයක් මේ අන්ධ පුද්ගලයාට අන්දලා සඳහන් කරනවා නුඹ ඇඳගෙන ඉන්නේ ওই සුපිරිසිදු වස්ත්‍රයක්. ඔය වස්ත්‍රය ඊටමත් පිරිසිදුයි. ඔය වස්ත්‍රය සුදු පාටින් යුක්තයි කියලා සඳහන් කරනකොට අර අන්ධ පුද්ගලයා දන්නේ නැහනේ. ඒ පුද්ගලයාට පේන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඔහු කල්පනා කරනවා මට සමීපතම පුද්ගලයෙක් තමයි මේක ඇඳුවේ. මේක බොහොම පිරිසිදු ඇති. බොහොම ලස්සන ඇති කියලා හිතලා ඔහු හැමතැනම ගිහිල්ලා සඳහන් කරනවා මේ බලන්න මම මේ ඇඳගෙන ඉන්න වස්ත්‍රය බොහෝම සුපිරිසිදු ලස්සන ශ්වේත වර්ණයෙන් යුක්තයි. මේ වස්ත්‍රය ලස්සනයි නේද කියලා අහනකොට මේ අන්ධ පුද්ගලයා පිළිබඳව අනුකම්පා කරන ඇස් තියෙන අය කියනවා ඔව් ඔව් ඔබ ඔය ඇඳගෙන ඉන්න බොහොම සුපිරිසිදු වස්ත්‍රයක් තමයි. බොරුවට තමයි මේ පුද්ගලයාගේ හිත සනසවන්න කියන්නේ. ආන් ඒ වගේ තමයි මාගන්ධිය නුඹේ ආචාර්යවරු හරියට අන්ධ පුද්ගලයෝ වගේ. අපිරිසිදු දෙයක් අපිරිසිදු වස්ත්‍රයක් ඇඳගෙන ඒක පිරිසිදුයි කියලා හිතාගෙන හිටපු පුද්ගලයා වගේ යම් කාරණාවක් වැරදි විදිහට ආචාර්ය පරපුරෙන් දරාගෙන අවිල්ලා නුඹටත් ඒක උගන්වලා තියෙන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේදී මාගන්ධිය සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මට ආරෝග්‍ය බව නිවන කියන්නේ මොකක්ද? මේ කාරණාවන් නිවැරදිවම වටහලා දෙන්න කියලා ඉල්ලීමක් සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ එකවරම මේකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා යම්කිසි ජාත්‍ය අන්ධ වෙච්චි රෝගියෙක් ඉන්නවා. ඒ කියන්නේ උප්පත්තියෙන්ම අන්ධ වෙච්චි පුද්ගලයෙක් වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යනවා. මේ වෛද්‍යවරයා අවශ්‍ය කරන්නා වූ ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් මේ ප්‍රතිකාර හරියටියේ රෝගියා පිළිපදින්නේ නැහැ. මාගන්ධිය කවුද එතනදී අපහසුතාවයට පත් වෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතනදී වෛද්‍යවරයා අපහසුතාවයට පත් වෙනවා. මාගන්ධිය ආන් ඒ වගේ මමත්. ජාතියෙන් අන්ධ වුණු නුඹ වගේ කෙනෙක්. ඒ කිව්වේ ප්‍රඥා ඇස මේ පුද්ගලයාට නෑ. ප්‍රඥා ඇස නැති නුඹ වගේ කෙනෙකුට මම මේ ධර්මය කියලා දුන්නොත් මට වෙහසක් වෙනවා. මට වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ කාරණාව නුඹට කියලා දීමෙන් පළක් නැහැ කියලා දේශනා කරනකොට නැවත නැවතත් මාගන්දී ඉල්ලා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙම කියන්න එපා. මම ඔබ වහන්සේ කියන සියලුම කාරණාවන් හොඳින් ශ්‍රවණය කරන්නම්. මම නුඹ වහන්සේ කියන විදිහටම මෙනෙහි කරන්නම්. මට මේකේ නියම අර්ථය පහදලා දෙන්න කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් උපමාවක්. භාග්‍යවතුන් වහන්සේ වදාලා යම්කිසි උප්පත්තියෙන්ම අන්ධ වෙච්ච කෙනෙකුට තමන් සමීපයේහි වාසය කරන්නා වූ සියලුම දෙනා එකතු කරගෙන යනවා වෛද්‍යවරයෙක් ළඟට. මේ වෛද්‍යවරයා නිසි ආකාරයට ප්‍රතිකර්ම ලබලා දෙනවා. ඒ නිසි ආකාරයට වෛද්‍යවරයා දෙන්නා වූ ප්‍රතිකර්ම පිළිපැදිය යුත්තේ කවුද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර අන්ධ පුද්ගලයාම තමයි නියමාකාරයෙන් ඒ ප්‍රතිකාර පිළිපදින්න ඕනේ. එහෙමනම් මහගන්ධිය මම මේ දේශනා කරනු ලබන ධර්මය ඖෂධයක් වගේ ඔබ නිවැරදිවම පානය කළොත් ඔබ නිවැරදිවම මේ ධර්මය මෙනෙහි කළොත් ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රඥාස ලබා ගන්නට ඔබ ප්‍රඥා ඇස යම් දවසක ලබා ගත්තොත් අර જાතියෙන් අන්ධ වෙච්ච පුද්ගලයාගේ ඇස් දෙක සනීප වුණාට පස්සේ තමන් ඇඳගෙන ඉන්නා වූ වස්ත්‍රයේ ස්වභාවය තමන්ටම දැක ගන්න පුළුවන් වගේ තමන්ගේ ජීවිතය තුළින්ම මේ ධර්මයේ දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ධර්මය කියලා දෙන්න. ගැඹුරින් කියලා දෙන්න මම කැමැති දැනගන්න කියලා නැවතත් මාගන්ධිය ඉල්ලීමක් කරනවා. මාගන්ධිය යමෙක් රූපය පිළිබඳව දැඩි ආශාවකින් යුක්ත වෙනවා වේදනාව පිළිබඳව යම් දැඩි ආශාවකින් යුක්ත වෙනවා සංඥාව සංස්කාර විඥාන පිළිබඳව දැඩි ඇල්මකින් යුක්තව වාසය කරනවා නම් ඔහුට හිතේ තණ්හාව උපදින්න හේතුවක් වෙනවා. යම්කිසි කෙනෙකුගේ හිතේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා උපන්නා නම් ඔහු ඒකාන්තයෙන්ම උපාදානයට ලක් වෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. යම් කෙනෙකු තුල උපාදානය සකස් වුණා නම් උපාදානය කරන කොටගෙන භවය හට ගන්නවා. එක්කෝ කාම භවයක්, එක්කෝ රූප භවයක්, එක්කෝ අරූප භවයක්. යම්කිසි කෙනෙකුගේ භවය හටගත්තා නම් ඒකාන්තයෙන්ම උපදිනවා. ಜಾතිය හටගන්නවා. ಜಾතිය හටගන්නවා කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් හටගන්නවා. යම්කිසි කෙනෙකුට උප්පත්තියක් සකස් වුණා නම් ඉන්ද්‍රියන් ලැබුණා නම් ඒකාන්තයෙන් මේක දුකක් බවට පත් වෙනවා. ඒ වෙලාවේදී මාගන්ධිය මේ කාරණාව හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා නැවත නැවතත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට වැටහෙනවා ඔබ වහන්සේ කියන දේ. මේ කාම තණ්හා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ සංසාර ගමන සකස් කරන දෙයක්. නැවත උප්පත්තිය පිණිස හේතු වෙන්නා වූ දෙයක්. ස්වාමීනි මේකෙන් අයින් වෙන්න ඕන කියලා මට හොඳට වැටහෙනවා කියලා මාගන්ධිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ධර්මය ඔබට තව තවත් ඉගෙන ගන්න ඕන. ඔබ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැසුරු කරන්ට සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නියමාකාරයෙන් සිදු කරනකොට ඔබේ ජීවිතයේ ඒකාන්තයෙන්ම ප්‍රතිපත්තියට බැස ගන්නවා. ඔබ ප්‍රතිපත්තිකාමී වුණොත් ඒ ප්‍රතිපත්තිය තුලින් ඔබට වැටහෙන්න පටන් ගන්නවා යම් කිසි කෙනෙක් රූපය පිළිබඳව තෘෂ්ණාව අතාරිනවා නම් වේදනාව පිළිබඳව තෘෂ්ණාව අතාරිනවා නම් සංඥා සංකාර විඥාන පිළිබඳව තෘෂ්ණාව අතාරිනවා නම් කාමයෝ හුලක් වගේ දකිනවා නම් කාමයෝ gaduwak වගේ දකිනවා නම් කාමයෝ කියලා කියන්නේ වේදනාකාරී දෙයක් විදිහට දැකලා ඔබ ඒ කාම තෘෂ්ණාව අතහැරලා දානවා නම් තෘෂ්ණාවෙන් මිදෙනවා නම් ඔබට උපාදාන සකස් වෙන්නේ නැහැ කියලා වැටහෙනවා උපාදානය නැත්තම් භවය සකස් වෙන්නේ නැහැ. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. ඉපදීම නැති තැන ජරා මරණ කිසිම දුකක් හටගන්නේ නැහැ කියලා ඔබට වැටහෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ වෙලාවේදී මාගන්ධිය සඳහන් කරනවා අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි හරියට යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ පාර පේන්නේ නැති කෙනෙකුට මං මුලා වෙච්ච කෙනෙකුට නුඹ වහන්සේ මාර්ගය කියලා දුන්නා වගේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට රූප දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මම අද ඉඳන් සරණ යනවා භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා මට ඊටමත් ඉක්මනින් මේ ධර්ම අවබෝධය ලබනද පැවිද්ද උපසම්පදාව ලබා දෙන්න කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්‍ය තීර්ථකෙක් සම්බුද්ධ ශාසනය තුල එකවරම පැවිදි කරන්නේ නැහැ. මාස 4ක් පුරාවට පිරිවෙස් පුරන්ට ඕනේ. උපසම්පන්න භික්ෂූන් වහන්සේලාව ඇසුරු කරමින් මාස 4ක් ඉක්මනකොට ස්වාමීන් වහන්සේලාගේ හිතෙහි ප්‍රසාදයක් ඒ පුද්ගලයා පිළිබඳව ඇති වුනොත් පැවිදි කරනවා කියලා වදාලා. ඒ වෙලාවේදී මාගන්ධිය ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මම මාස හතරක් නෙමෙයි අවුරුදු හතරක් වුණත් පිරිවෙස් පුරන්ට ලෑස්ති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා කියලා නැවත නැවතත් ඉල්ලා හිටියා. ඒ වෙලාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මාගන්ධියව ස්වාමීන් වහන්සේලාට බාර කරනවා මාස 4ක් ගියාට පස්සේ ප්‍රවෘජාවටපත් වුණු මාගන්ධිය ස්වාමීන් වහන්සේ බණ භාවනා කටයුතු වල නිරත වෙලා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගෙන කාම කාම තෘෂ්ණාවෙන් නික්මිලා සදාකාලික සැපේ ශාන්තිය තමන්ගේ ජීවිතයට ළඟා කර ගන්නවා පින්වතුනි මේ සූත්‍ර දේශනාවේ නම මාගන්ධිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පරිබ්බාධික වග්ගයේ සඳහන් වන පස්වෙනි සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත කරුණු වැඩි වැඩියෙන් මේ පින්වත් පිරිසට දැනගන්න අවශ්‍යයි නම් සූත්‍ර පිටකයක් කියවලා ඒහා සම්බන්ධ අර්ථ කතාවක් කියවලා ටීකාවක් පරිශීලනය කරනවා නම් ඔබේ ධර්මඥානය දියුණු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙමනම් ඔබට මේ සූත්‍ර දේශනාවෙහි වැඩිදුර අරුත් විවරණයන් දැනගන්නට කියන ආරාධනාව සිදු කරමින් අද දවසේදී ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ඔබ හැමදෙනාටම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුවා වූ කුසල සම්පත්තිය ඊ타මත් ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතුපනිෂ්ඨය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීමෙන් මා ඒක රාශී කරගත්තා වූ සියලු කුසල සම්පatti ධර්මයෝත් ඔබ ධර්ම ශ්‍රවණය කරලා එක්රැස් කරගන්නට යෙදුන සකල විද කුසල සම්පatti ධර්මයෝත් අප නමින් මිය පරලව යන්නට යෙදුන සියලුම සංසාරගත ඥාතීන්ටත් මාව හදා වඩා පෝෂණය කරපු සදාදරණීය දෙමව්පියන්ට ඔබ හදා වඩා පෝෂණය කරපු සදාදරණීය දෙමව්පියන්ට පවුලේ සියලුම දෙනාට සියලු දෙවියන්ට රටවාසී ලෝවාසී තුන් ලෝවාසී සියලුම සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති